ආ ස්වාමීන් වහන්සේ දැන් අර ඒ සීලේ නම මට මතක නැහැ. සාමාන්‍යයෙන් ඔය අපි අර වචනයෙන් වෙන වැරදි හතරයි එහෙම කළා මේ සීලයක් තියෙන්නේ මොකද්ද ඒකට කියන නම මොකද්ද සාමාන්‍යයෙන් මට මතක නැහැ. ආජීවස්තමක සීලය. අන්න හරි. ආජීවස්තමක සීලය කියලා එකක් සමාදන් වෙලා සමාදන් වෙලා මේ එහෙම සීලයක් තියෙනවද ත්‍රිපිටකයේ කොහෙවත් ඔන්න මෙහෙම කතාවක් කට්ටිය කියනවා එහෙම ඒකන ආරේරු කාණේ මහානායක හාමුදුරුවෝ ඔය සම්බන්ධව මුල් කාලෙදී උන්වහන්සේත් දක්වලා තියෙනවා ආජීවට්ටමක සීලය පිළිබඳව. හැබැයි පසු කාලීනව උන්වහන්සේ මේ අපි දැන් මේ කතා කරගෙන යන්නේ උන්වහන්සේ විසින් රචනා කරලා තියෙන පාරමිතා ප්‍රකරණේ ග්‍රන්ථය මුල් කරගන්නේ. මේ පාරමිතා ග්‍රන්ථයට පස්සේ කාලෙක උන්වහන්සේ වෙනම ලිපියක් ඇතුළත් කළා පංචශීලය හා ආජීව අට්ටමක ශීලය කියන නම. ඒතර ඒකෙදි උන්වහන්සේ පැහැදිලි කරනවා ආජීව අට්ටමක සීලය කියන එක ආරයන් වහන්සේලා තුල ඒ ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රගුණ වීමත් එක්කලා මතුවෙන ගුණාංග විනා ඒක සමාදන් වෙන සීලයක් හැටියට කෙනෙකුට පුහුණු කරන්න පහසු නෑ. එහෙම එකක් ත්‍රිපිටකේ පොතරකවත් දක්වලත් නැහැ. එහෙම සීලයක් සමාදන් වෙච්ච බවක්වත් එහෙම සාසන ඉතිහාසයේ එහෙම පෙනෙන්නට නැහැ. ඒක පස්සේ කාලේ කර ආරෂ්ඨාංග මාර්ගය දිහා බලලා හදාගත්තු සීලයක් සිල්පද ටිකක් කියන එක තමයි මහසෙතන්දි පැහැදිලි කරන්නේ. ආ එහෙම තමයි ඒක තමයි මම ඇහුවේ අහලා තියෙන සවනංශ ඒක එහෙම ඒ කියන්නේ එහෙම එකක් නැද්ද ත්‍රිපිටකයේ කියන ඔබ වහන්සේ දන්න හැටියට ඔව් මම ත්‍රිපිටකයේ හැම අස්සක් මුල්ලක් නැර මුක්තිවල තවම මහානායක එනවා එහෙම එකක් ත්‍රිපිටකයේ කොතනකවත් හොඳයි සවනංශ ගොප්පෙන් බොම්පෙන් තේරුම් සරණයි